සිටිච චින්තනයේ සහ හදවතේ ඉම් ගල් ගලවන සන්තාගාරය ඉදිරිපත් කිරීම ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන අයිබෝන් සකසඳ අදත් සිටිජ සංഭാෂණ සඳැල්ල සඳහා අපේ සංഭാෂණ මැදිරියට කූටාගාරයට සංතාගාරයට ඔබ ආදරෙන් පිළිගන්නවා ඔබ දන්නවා අපේ මේ කතා බහ මේ සංഭാෂණය ඉල්ල වෙලා තියෙන්නේ සාමාන්‍යයෙන් විෂය මූලික කරුණු වගේ දේවල් කතා කරන්නත් නෙවෙයි හද මනසේ ඉම් ගල් ගලවන කිසියම් අභ්‍යන්තරික නින්නාද අපේ ජීවිතය ඇතුළේ වෙච්ච නින්නාද මතක් කරන කල්පනා කරන වැඩසටහනක් ඔබ දන්නා බොහෝ වෙලාවට මගේ හිතාදර මිතුරෙක් මිතුරියක් එක කරන සංවාදයක් සංഭാෂණයක් තමයි වැඩසටහනේ තියෙන්නේ ඒක මම ගොඩක් සතුටු වෙනවා මේ ඇවිල්ලා ඉන්නවා මා එක කතාවට මගේ ඊටාම ලබෙන්දි මිතුරියක් දීර්ඝ කාලයක් මම ඒව දන්නවා කුමුදු සුමේදා කුමුදු කැලණි විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙක් ඇත්ත වශයෙන්ම ඇය මේ දවස්වල ලංකාවේ නැහැ. ඉතින් අල්ලගන්න ලැබිච්ච ලොකු හොඳ දෙයක්. ඇය මේ දවස්වල තමන්ගේ ආචාර්ය උපාධිය පරිශන කටයුතු සඳහා ආචාර්ය උපාධිය සඳහා ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ඩීකින් විශ්වවිද්‍යාලයේ ඉන්නේ. දැන් මේ දවස්වල ලංකාවට ඇවිල්ලා ඉන්නවා. ඉතින් අපි මම යකින් මහන්න ඕන මොකටද ආවේ කියලා කුමුද ආයිබන්. ආයිබන් සර්. ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ මාව මේ කතා බහට සම්බන්ධ කර ගැනීම සම්බන්ධයෙන්. ඇත්තට මේක ලොකු අවස්ථාවක් මට. ඒ වගේම හරි සතුටක්. මේ වගේ නිදහසේ ඒ වගේම කතා බහ කරන්න ලැබීම ගැන Um, ඇත්තට මම uh, ලංකාවට ආවේ මගේ uh, ආචාර්ය uh, පරිශන කටයුතු සඳහා මම ඇත්තටම ආබාධිත භාවය සම්බන්ධයෙන් තමයි පරිශන කරන්නේ. ඒකේ දත්ත එකතු කිරීමේ කටයුතු වලට මාස 8ක වගේ කාලයක් ලංකාවේ වැඳිලා ටිකක් කලින් ටිකක් කලින් අපිත් සතුටුයි කොහොමද අර අපි කතා කරා වගේ මේක ඉතින් අපි දෙන්නට ඕන දෙයක් කතා කරන්න පුළුවන්. <laughs> දැන් දෙයක් වාඩුනහම වගේ. නමුත් මේක විශේෂයෙන් අර අපේ ජීවිතයේ පිම්මක් ඇතුළෙන් දෙයක් අලුතෙන් හොයා ගැනීමක් නැත්නම් විශේෂ අත්දැකීම් ගැන දේවල්. කොහොමද මම කැමති මේ අද වැඩසටහන අපේ සාකච්ඡාව පටන් ගන්න. මම ගැන යමක් මේ දවස්වල කියලා කරන වැඩක් කියලා. මේ දවස්වල කොහොමද මම නිර්මාණ වැඩක ඉන්නවා නිර්මාණ ඇත්ත වශයෙන් වැඩ නමුත් මේක පොතක් රුසියානු පරිවර්තන පොතක් කියන්නේ රුසියානු භාෂාවෙන් භාෂාවෙන්ම සිංහලට කරන කාව්‍ය පරිවර්තන දැන් රුසියාවේ තියෙනවා කාව්‍ය ගමනේ අවදි ගණනාවක් ඒගොල්ලෝ අඳුන ගන්නවා. ශාස්ත්‍රඥයෝ එකක් කියන গোল্ডන් ඒජ් කියලා 1700 ගණන් අගභාග නැත්නම් 1800 ගණන් මුල 19 වෙනි සතවර්ෂයේ මුල ඔය ඇලෙක්සැන්ඩර් පුෂ්කින් එක්ක පටන් ගත්ත ලොකු පිම්ම පළවෙනි පිම්ම මේකලෝගේ গোল্ডන් ඒජ් නැත්නම් කනක යුගයේ රන් යුගය කියලා ඊට පස්සේ කාලයක් යනවා 1920 විතර ඉඳලා නැවත පිබිදීමක් යනවා ඔය රුසියානු විප්ලවයේ ආසන්න කාලයේ ඊට පෙර පටන් ගන්න පිබිදීම ඒ ඇලෙක්සැන්ඩර් බ්ලොක් වගේ ආදෙන්ගෙන් පටන් ගන්න. ඒක 1950 60 වගේ දශකයේ දක්වා ඒ යුගය අඳුර ගන්නවා. ඉතින් දැන් ආයෙ රන් කියන්න බැරි නිසා ඒගොල්ලෝ රිදී යුගය කියලා තමයි ඒකට කියන්නේ. සිල්වර් ඒජ් කියලා. ඉතින් මම හිතන්නේ රුසියාවේ 1970 ඉඳලා 81. එතකොට ඒ සිල්වර් ඒජ් එකේ සමහර නින්නාද දෝංකාර එතකොටත් ඇහෙනවා. එක කෙනෙක් දෙන්නෙක් ඉතුරු වෙලා හිටියා ඒජ් එකට ආйти. ඔය අක්මදුලිනා කියලා කිවිඳියක්. නමුත් ප්‍රධාන අය 40 50 60 ගණන් වෙනකොට ජීවන පීඨෙන් ඉවත් වෙලා ගිහිල්ලා. එයින් පස් දිනක් තෝරගෙන තමයි මේ පරිවර්තන කරන්නේ. ඊටම ලෝක ප්‍රකට විශේෂ අය පස් දිනේ. කවද විතර වගේ වෙනකොට <laughs> යන්න ඉස්සෙල්ලා පළ කරන්න උත්සාහ කරනවා. ඒක කියවන්න ලැබුණත් ඔක භාගයක්. <laughs> එතකොට මේකේ එක දෙයක් තමයි බරිස් පැස්ටනක් කියලා Nobel තෑග්ග ලැබපු කවියා. ඊගාට තව හිටියා කොමුද විශේෂයෙන් මම අදවත් එක්ක කතා මේ බෙදා ගන්න කැමති කිවිඳියක් හිටියා. ඔය disability නැත්තම් ඔය ප්‍රශ්න ගැඹුරු ප්‍රශ්න වගේ අද මේ කවිය ඔක්කොම ටිකක් ඕනම් කියන්න පුළුවන් කීදාන්ත චරිත කියලා හැමෝම. නමුත් එක කිවිඳියක් හිටියා මරිනා ශ්‍රතායවා කියලා. මම එයාට හරිම කැමතියි මේක මේ ටිකක් භයානක කැමැත්ත මොකද එයාට කිට්ටුනහම පිච්චෙන වගේ මොකද එයාගේ ජීවිතේ හරිම දුක්ඛදායකයි කාන්තාව කියන්නේ මෙතින් ටිකක් භයානක කලබලක් ඒක හරිය නිකන් කළු කුහරයක් වගේ ජීවිතය ඇතුලේ ඒක පැනනොත් කෙනෙකුට ගොඩෙන්න බෑ ඒ තරමටම ඇගේ කවි ප්‍රබලයි ඉතින් ඇය ඒක දිග කතාවක් මම මේ පස්සේ වෙලාවක් කතා කරමු. නමුත් ඇය සුයිසයිඩ් කරගත්ත අය ස්වයං මරණය කරගත්තා 1940 ගණන් වල ජීවිතේ ලොකු ප්‍රශ්න ගොඩක් ඇවිල්ලා ඇය මම හිතන්නේ මේ අපි හිතන විදිහටම ડિප්‍රෙෂලා කියලා කියන්න අමාරුයි එක්තරා විදිහට ඇගත තීරණයක් වගේ එකක්. නිකන් බොහොම බොහොම සීතල තීරණයක් කරන් යනවා වගේ වැඩක්. ඒකේ කවි කිහිපයක් පරිවර්තන කරමින් ඉන්නේ. හැබැයි ඒ කවි සමහර ඒවාගේ පිටපස්සේ තියෙනවා මරණයේ සෙවණැල්ල. නමුත් සමහර කවිවල එහෙම නැහැ. ඒගේ තියෙන අර තාම මේ ප්‍රහර්ෂය ආනන්දය බය නැතිකම ඇගේ දැන් ඔය බරෝන්සි කියන මහා කවියා නොබෙල් තැංග ලැබපු ශාස්ත්‍රඥයෙක් ඇමරිකාවේ ඉන්න. එයාගේ කියන හැටියට නම් මේ කිවින්දිය තමයි 20 සත් වර්ෂයේ වැදගත්ම කියලා කියන වැදගත්ම කවියා කියලා කියන්නේ. most important කියලා. ඒකට මොකක් හරි හේතුවක් යා හේතු ගොඩක් කියලා රචනා තුනක් කරලා තියෙනවා. එයා කියන්නේ මම කෙනෙක් අහනවා මේ රුෂානි කවිය ගැන ඔබ කියන්නේ කියලා. ඒ කියනවා නෑ මං කියන්නේ ලෝක කවිය ගැන කියලා. ඒ <laughs> තරමට එයා උඩින් තන එයා කියන ඒ භාෂාව ඒ තරම් බොහෝටි විදිහට නිකන් හරියට කතා කරනවා වගේ කතා කරනකොට ඒ කවියෙන් කතා කරලා දිනවා කියන්නේ ඒ වගේ. ඒ වගේම අර ඉමෝෂන්ස් නැත්තම් මනෝභාව වල urgency එක මේ වෙලාව එක මතුවෙන විදිහම එයා මේක ඇතුලෙන් දකිනවා. දැන් ඒක හරියම අමාරු අමාරු වැඩ. ඉතින් මම කැමති එක කවියක් දැන් ඔයාලට කියලා කතා බහ පටන් ගන්න. මේක තියෙන්නේ මගේ පුරවරයේ රාත්‍රිය කියලා කවිය නම පුරවරයේ රාත්‍රිය. පුරවරය කියනකොට අර පුංචි නගරන්නේ විශාල සිටි අයිඩියා එකක්. මේකයි කවිය. විශාල පුරයට මගේ මෙන්න රෑ අවදින් යන්නේ මේ බහැර පාරට නිදිමත පෙරෙන නිවසින් බිරිඳක් දුවක් වෙන්නේ නැති හිතනවා ඇති මිනිසුන් මම නම් දන්නේ මෙහෙමයි ඔය ඉතින් රෑ දැන් පාර අමදී සීරුවට ජූලියේ හුලං ඇවිදින් කොහෙද කවුලුවකින් ගීයක් හීන් හඬකින් මේ විදේ සුලං නම් හැමයි පාන්දර වෙනකන් පපු බිත්ති පසා කොට ණයටම கிඳා බහිමින් කළු පොප්ලර් තුරක් කවුලුවක ඉලි පහන් මාතේ මලක් සීනු නදර කුළුණින් ඔන්න මේ පියවර එන කෙනෙක් නෑ පස්සෙන් හෙවණැල්ලක් ඔන්න මමත් හා අතුරුදන්. පහන් නෙලි දිලේ රන් පබළු වැල්මෙන් තුරු පතක රස දිවේ මදිරා විතක කහටින් ගලවන්න අනේ මා දිවා ලාටු ගිල් ගුලියෙන් එහුනන්ද සකි ඔබ ඔය දකින්නේ මා හීනෙන් <laughs> ඒ කිවිඳිය සෑද රෑ ගෙඩියට බහැලා ඔහි කියාගෙන යනවා වගේ වැඩක් තියෙනවා ඒ ඒ ඒ ඒක කියනකොට ඒක ඇහෙනකොට ඒක ඇතුලේ సౌందర్యයක් වගේම ශෝකාන්තයක් රාත්‍රිය කියන එක ඇතුලේ තනිකම සහ මේක තියෙන එක දෙයක් අර බරෝල්ස්ගේ පස්සේ කීප එක මේකේ අර ඇතුලේ මම ලයින්ස් ගණනාවක් කියන්න පුළුවන් එයා කියනවා ඔන්න මේ පියවර එයා කියන්නේ එයාගේ අඩිය ඊට පස්සේ කියනවා එන කෙනෙක් නෑ පස්සෙන් කියලා ඒක අර්ථ ගණනාවකින් කියපල එයා කිවි දෙයක් විදිහට එයාව ෆලෝ කරන්න එයාව අනුකරණය කරන්න කාටවත් බැරුණා. එයා දන්න එයාගේ අඩිය එච්චරම තමයි ආ කාටවත් පස්සෙන් එන්න බෑ කියලා. එහෙමත් කියන්නත් පුළුවන්. ඊළඟට එයාට සපෝට් එකක් තිබ්බේ නැහැ කියලා කියන්න බෑ. කවුරුවත් එන්නේ නැහැ පස්සේ. වගේ එහෙමත් එක එක විදිහට මේක දකින්න. ඒක හරි හරිම අර මෙහෙම උඩින් යට තලවල අපිට ඉතින් මේක කියව ගන්න පුළුවන්. මේ මේ කවිය ඇහෙන කොටස මට ඇත්තටම මේ මේ දැන් වසර කීපයකට කලින් ওই විදිහටම සියදිවි හානි කරගත් ගායකයෙක් මතක් වෙනවා. ඊටාම ජනප්‍රිය සංගීත කණ්ඩායමක චෙස්ටර් බෙනින්ටන්. මම හිතන්නේ ඔහුගේ දැන් අපිට ඇත්තටම කෙනෙක් මං ටිකක් දීර්ඝව ඒ සම්බන්ධයෙන් මගේ අදහස ඉදිරිපත් කරොත් අපි හිතනවා දැන් බාහිරින් කෙනෙක්ව දැක්කහම එයාගේ තියෙන සතුට හ්ම් හැමතිස්සෙම hina වෙලා ඉන්න අය අපි හිතනවා ප්‍රශ්නක නෙවෙයි ඉන්නේ කියලා. අපි අපේ මානයන් අපි කෙනෙක්ව දකින මානයන් බැලුවාම එතකොට ගොඩක් මුදල් තියෙන කෙනෙක් දැක්කම අපි හිතනවා එයාට ප්‍රශ්න නැහැ කියලා. එතකොට මේ මේ කලාකරුවන් නිර්මාණකරුවන් අපි පහුගිය කාලවල අත්විඳ දේවල් බැලුවාම ඕන් ඇතුළත ඇතුළත යම්කිසි අපේ සමාජය ගැන මොකද්ද මට ප්‍රශ්නයක් දැනගන්න. يعني ප්‍රශ්නේ පැහැදිලිව කියන්න පුළුවන්. මිනිස්සු මෙහෙම තනි වෙන්නේ ඇයි කියලා සමාජෙට. ඇයි ඒගොල්ලන්ට ළඟට යම්කිසි සහනුකම්පනයක් සහිත සම්බන්ධතාව මේ සම්බන්ධ අපිනම ශ්‍රේයාගේ කතන්දරේ කොහොමද ඇයියට කියාගන්න බැරි වෙන්නේ? ඒ නහර කැපෙන්නේ කොහොමද කියනද මිනිස්සු මෙච්චර තනි වෙන්නේ කොහොමද දැන් මට මම ඒක දකින්නේ ඇත්තටම දැන් මේ ගෝලීය ධනවාදී ආර්ථික රටාව ඇතුලේ මේ මිනිස්සු අපි අතර තිබුණනේ සෝෂල් බොන්ඩ් එකක් මේ සමාජ බැඳීමක් මේ බැඳීම බින්දිල බින්දිල අත්වශර අපි දැන් පැරණි ගම රොමැන්ටිකරණය කරන්න අවශ්‍ය නැහැ. නමුත් අපේ ගම්වල තිබිච්ච යම්කිසි තිබුණා අර මේ කියන්නේ විශේෂයෙන් ගැහණුන්ට එක තිබුණා. අර නගරයේ ගැහණුන්ට එක නැහැ. අර ගැහණු ගණනාවක් ඉන්නවා තමන්ගේ සපෝට් සිස්ටම් එක විදිහට. අනිවාර්යයෙන්. උරසිත ඔළුව තියන අඬන්න පුංචිම කෙනෙක් ඉන්නවා, අක්කා කෙනෙක් ඉන්නවා කියලා කියන්න පුළුවන්. පවුල ඇතුලේ වුණා. සමාජික සංඛ්‍යාව වැඩි. තාප්ප නැති අල්ලපු ගෙදර නිතර පේනවා දැන් ඒක කෙනෙක් අර්ථකථනය කරයි සමහර වෙලාවට ඕපදූප බලන එහෙම අර්ථයක් නමුත් ඒ බැඳීම ඒ ආ ඒක එක්තරාකාරයක ආකා මේ ආරක්ෂාවක් ඒ මොනා නැතත් කියන්න කෙනෙක් අපිට තියෙන අපේ හිතේ නලියන තද වෙච්ච යම්කිසි හැඟීමක්. දැන් ඒක ඒක තමයි දැන් ඒක තියෙන කියන්න තෝරගන්න කෙනෙක්. හරියටම හරි. ඒ කියන්නේ දැන් ඔය අන්තිමට අපිට සිද්ධ වෙලා තියෙනවා මේ වෙළඳ පොළ මේ මුළු ආර්ථිකය මැද්දේ කවුන්සලින් කියලා ඉන්ඩස්ට්‍රි එකක් හදාගන්න. ඒක ඒක උඩින් ගෙනල්ලා අතාරින දෙයක් බවට පත් වෙලා තියෙනවා. කවුන්සලින් කියලා එහෙම නෑ. ඒක තමයි අර තිබුණේ. ආයතනගත කරලා. ආයතනගත කරලා. ඔව් අහ කියන දේ අහන්න කෙනෙක්. අහන්න වශයෙන් සහඳු කම්පැනි ගැන නිකන් අහනවත්වත් නෙවෙයි. ඔව්. අර යම් විදිහකට මැදිහත් වෙමින් ඒක දරා ගැනීම ඒකට සම්බන්ධ වෙමින් කියන ඒ අහන්න අය නැති වෙගෙන යනවා. ඔව් දැන් ඇත්තටම තමන්ගේ හිතවත් කෙනෙක්ගේ උරහිස්සට ඔළුව තියලා අඬලා කරන ප්‍රකාශනයේ හැඟීම් පිටකිරීම අපිට අර ප්‍රොෆෙෂනල් කවුන්සලර් කෙනෙක්ගේ ඉදිරියේ කරන්න අමාරුයිනේ. ඒක ආපහු නැවත ගනුදෙනුවක් වගේ එකක්. හරි ආටිෆිෂල්. ඒක කෘතිම හදාගත්ත දෙයක් බවට පත් වෙලා තියෙනවා. ඒක ඇතුලේ සමහර වෙලාවට අත්‍යවශ්‍ය දේ හංගගෙන මවාපෑමක් වෙන්නත් පුළුවන් සමහරලාට අපි ගිහිල්ලා කරන්නේ. මොකද ඒක අවසානයේ අර මේ කර්මාන්තයක තර්කණයකටනේ අහු වෙන්නේ. ඊට පස්සේ ඒවලුත් ඒක ප්‍රොමෝට් කරන්න වෙන වෙන ක්‍රම හොයනවා. අනවශ්‍ය දේවල් කරන්න. සමහරලාට අපිට නොගැලපෙන දෙයක් වෙන්න පුළුවන්. සමහරලාට ඒ පුද්ගලයා අඳුරගෙන දැන් ඇතරම අපේ ගමේ හරි ගෙදර හරි අපි දන්න අඳුරන කෙනා අපේ ඉතිහාසය අපි මොනවාද කරේ කියන දේ අපේ අතීතය ගැන අවබෝධයක් තියෙනවා. මොකද අතීතය තමයි මේ කැරකිලි එන්නේ. මට පිටේ දන්නවා. දන්නවා. අගමුල දන්නවා. අගමුල දන්නවා කියන එක. ඉතින් ඇත්තටම මේ කතාන්දරය මේ කියන දේත් එක්ක මම මගේ පෞද්ගලික අත්දැකීමක් මම ඉදිරිපත් කරොත් මම හිතන්නේ මාධ්‍යයට කතා කියන්නේ නෙමෙයි. ඕ නමුත් මට මේ අහගෙන ඉන්න කෙනෙකුට මම හිතන්නේ යම් ප්‍රයෝජනයක් වෙයි. කොහොමද ඒ වගේ අවස්ථාවකදී විශේෂයෙන්ම තමන් ආදරය කරපු කෙනෙක් තමන්ගේ හිතවතෙක් තමන්ගේ පවුලේ කෙනෙක් සීදී විනාශා ගැනීමකට යොමු වුණාට පස්සේ අනිත් අය කොහොමද මේ ඒ தത്വයට මූණ දෙන්නේ? දරාගන්නේ කොහොමද? ඒක හීල් වෙන්නේ කොහොමද තමන්ගේ අභ්‍යන්තරිකව කියලා. කියන්නේ ඉස්සෙල්ලා මම තව පුංචි කාරණයක් කියන්න කැමති මේ කිවිඳිය ගැන. ගේ ළඟ හුඟක් මිත්‍රෝ හිටියා කවියෝ. ඒගොල්ලන්ගේ අත්වාසිකී කවියන්ට තිබිච්ච ප්‍රශ්නයක් තිබුණා. රුසියාවේ හැමදාම. මොකද ඒගොල්ලෝ පොඩි කුලකයක් වගේ ඒගොල්ලෝ කියන දේ සමහරලාට පාලකින්ට අරින්න මේට ඒක තේරෙන්නේ නැහැ. එක්කෝ ඒක ගන්න උමනාවකුත් සහ ඒක ඒක ටිකක් අවදානම් සහගත ගැටලු සහගත භයානක දේවල් විදිහට දැක්කේ නිසා ඒකට හරි ටයිට් කොමියුනිටියක් විදිහට ඉන්න උනා තමන්ගේම ආරක්ෂාව සඳහා. ඒගොල්ලෝ අතර ගොඩාක් පවුලක වගේ ගනුදෙනු තිබුණා. ඉතින් මේ කිවිඳිය මැරෙන්නකොට ඒ හුඟක් අයට හරියටම කුමුදු කියන්නේ යන ප්‍රශ්නෙට සම්බන්ධ ප්‍රශ්න පොත ඒගොල්ලෝ ඊට පස්සේ විශාල පශ්චාත්තාවයක් තිබුණා. ඒගොල්ලන්ට එකෙන් ගැලවෙන්න බැරුණා සමහර කවියන්ට. ඇයි අපි මේක වෙන්න දුන්නේ කියලා. ගිල් ෆීලිං එක. කස්ටනක් මම හිතන්නේ කවිය ගණනාවක් වරින් වර ලිව්වා. ඔය මම අද කියන්න යන තව කවියක මේ තාර්කෝෆ්ස්කීගේ තාත්තා යත් ගණනාවක් ලිව්වා. එක කවිය ලිව්වා එයාම මේකට මේ තමන් වැරදි මට මේක කරන්න තිබුණා බේර ගන්න තිබුණා මම ඒක කළා කියන වගේම එකක් තිබුණා. ඔව්. ඇත්තටම දැන් එහෙම සුනිස කියනකොට මට ඒ গিල්ටි ෆීලිං එක කියන එක ඇත්තටම අපිට හිතෙනවා ඇයි අපේ හිතවතා අපේ මිත්‍රයා අපි ආදරය කරපු කෙනා වෙනුවෙන් ඇයි අපි මුකුත් කරේ නැත්තේ ඇයි සිදුවීමක් වෙනකන් අපි දන්නේ නැත්තේ කියලා ඇත්තටම දැන් මටත් යම් කාලයක් තිබුණා ඒ গিල්ටි ෆීලිං එක මගෙන් වෙන්න තිබිච්ච වගකීමක් උනේ නෑ නේද කියන එක කෙනෙක් සම්බන්ධයෙන් එතකොට ඇත්තටම ඒ හැඟීම් අපි යටපත් කරගෙන ඒ ඒ ෆීලිං එකත් එක්ක ඒ හැඟීමත් එක්ක අපිට දීර්ඝ කාලයක් යන්න හරි අමාරුයි. මොකද අපේ තියෙන වෙන කටයුතු සමබරව පවත්වාගෙන යන්න අමාරුයි. එතකොට ඒ පුද්ගලයාගේ තීරණ මොකද එහෙම ඒකේන කවුරු හරි එහෙම ජීවිතය ડિප්‍රෙෂන් තත්වයකට හරි එහෙම ආතතිමය තත්වයක පසු වෙනවා කියන එක අපිට පේන්නේ නැහැ. පෙන්වන්නේ නැහැ. දැන් අපේ සම්බන්ධකම් වල තියෙන ගැටලුව තමයි කොහොමද කියලා අපි ඇහුවට එතනින් එහාට එයාගේ අතුලාන්තය විවෘත කරලා මොනාහරි තියෙන ප්‍රශ්නයක් කතා කරන්න තරම් විශ්වාසයක් අපි අතරේ අපේ සම්බන්ධතා සම්බන්ධතා තුල ගොඩ නැගෙනවද කියන ප්‍රශ්නේ. ඒක ඒක දැන් මම සර්ත් එක්ක හම්බුනහම කතා කරනවා. හැබැයි අපි කතා කරන එක ඇතුලේ යම් සීමාවක් සහිතව අපි කතා කරන්නේ. අපිට කෙනෙක් ඉන්නවා නම් කවුරු හරි. එහෙම සම්පූර්ණයෙන් විවෘත වෙන්න පුළුවන්. එතන හැබැයි ලොකු විශ්වාසයක් තියෙන්න ඕනේ. ඒවා මොකද ඒක හරි අවදානම් ගැන ඒක හරිම අවදානම මම තිස්සේම දැනෙනවා මේ අවදානම වීම ඇත්තටම මම හිතන්නේ දෙන්නෙක්ගේ සම්බන්ධයක් කියලා කියන්නේම අවදානමක් ඒක කොච්චර කාලයක් යහ අවදානම අරගෙන අපිට ඉන්න පුළුවන් වෙයිද රැකෙයිද කියන අවිශ්වාසය තියෙනවා. නමුත් ඒ අතරේ අපි විවිධ සම්බන්ධකම් තුල ජීවත් වෙනවා. දැන් මට මම මගේ ජීවිතයේ මේ කියන ওই කණ්ඩායම මුහුණ දුන්න ගැටලුවම අපි පවුලක් වශයෙන් මුහුණ දෙමින් පවතිනවා සහ ඉදිරියට යනවා. ඒ අතරේ මේ අපියවට ඉන්න මිත්‍රයා අපේ සමාජිකයින් කොච්චර දුරට මේ ඇහුම්කන් දෙනවද දැන් සමහර මගේ ජීවිතයේ අවස්ථාවන් වලදී මට ලොකුම විදිහට මම නිදහස් වෙච්ච තැන තමයි මගේ ගැටලුවෙන් රට අතහැරලා වෙන තැනකට යෑම කියන එක. ඒක එක එක එක ක්‍රමයක්. ඒක තියෙනවා නේද? අර අපි දැන් මේ එක තැනක රටකක් විතරක් නෙමෙයි අපි ඉන්නකොට ප්‍රදේශේ මාරු සම්බන්ධතා ජාලයක ඉන්නේ. ඊපස්සේ ඒකයි තියෙන්නේ. ඒ ජාලයෙන් අපි සම්පූර්ණ සම්පූර්ණයෙන් මිදිලා වෙනම පරිසරයක්. ভাইබ්‍රේෂන්ස් ඔක්කොම මාරු වෙනවා. වෙන අපිට වෙන අභියෝග එනවා. අලුත් දේවල් හිතන්න වෙනවා. අර ප්‍රශ්නෙට ගත කරපු කාලය වෙන පරිසරයක් පරිසරයක් තුලදී අපිට ගත කරන්න වෙන ඉඩ ප්‍රස්තාව අඩු වෙනවා. එතකොට වෙන අභියෝග ඒවට මුහුණ දෙන්න ගියාම එන දේවල් ඒ ඇතරේ අර හැංගීම් යටපත් වෙනවා, ඉස්මතු වෙනවා, යටපත් වෙනවා යම් ආකාරයක ඔව් ඒක අර දැන් මගේ <laughs> විද්‍යාවෙන් බැලුවාම අර එක එනර්ජි නෙට්වර්ක් එකක් හැදිලා අපි වෙන වෙන එනර්ජි නෙට්වර්ක් එකකට ඇතුල් වෙනවා. ඒකේ වඩා යහපත් දේවල් කියනවනම් අපි ඉක්මනට සෝපක් වීමටත් ඉඩකඩ ලැබෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට මේ වෙලාවක් ලැබෙනවා රිෆ්ලෙක්ෂන්ස් වල මේක අවලෝකනය කරන්න දුර ඉඳලා. මොකද අපි අරක අස්සින්නකොට අපිට අවලෝකනය කරන්න හැම අමාරුයි. තුල ඉන්නකොට හරි අමාරුයි. ඒකට අපි දුර ඉඳලා මේක අවලෝකනය කරන්න පටන් ගත්තාම සමහරට වෙන ජීවිතය පිළිබඳ අවබෝධයක් අලුතෙන් හිතන්න පුළුවන් වෙන විදිහක් තව මීට වඩා ප්‍රශ්න වෙච්ච මීට වඩා හෝ මීට සමාන හෝ තියෙන ප්‍රශ්න ඒවත් එක්ක තව වෙන මුණ ගැහෙන පුද්ගලයින් මේ අයගේ අත්දැකීම් මේවත් එක්ක මම හිතන්නේ අපිට පුළුවන් වෙනවා යම් ආකාරයකට මේක කලමනාකරණය කරගන්න සමහරවිට අර තියෙනවා අර අපි අඳුරෙන් යම් විදිහකට එක්තරා මෙහෙම එළියට එන්න අවස්ථාවක් ලැබෙනවා. දැන් කොහොමද මෙහෙම තියෙනවා ඒකත් පුරාතන ආධ්‍යාත්මික අදහස් වල සම්ප්‍රදාය තියෙන දෙයක්. දැන් කෙනෙක් එහෙම ජීවිත අතහැර යන එක එයා අවසානයේ ගත තීරණ මොන අතකින් ඊට පස්සේ මේ ඉන්න අයට විශේෂයෙන් ළඟ ඉන්න අයට ඒක ඊටම අර අපි කියන නරක අද්දකීමක් වෙන්න පුළුවන් නමුත් අර අධ්‍යාත්මික සම්ප්‍රදාය කියන්නේ ඒක ඔබට ඔබට අත්දැකීමක් කියලා ඔබේ ජීවිතය නැවත අලුතෙන් හිතන්න කල්පනා කරන අරුබුදයක්නේ. එතකොට එතන ඉන්න බෑනේ. එතකොට අරුබුදෙන් ගොඩ එන්න ඕන අපි. අනිවාර්යයෙන්. ඒ ඒ අවස්ථාවේ අපිට එතෙක් නොතිබිච්ච හැකියාව. අපි ස්කිල්ස් කියලා කියන්නේ අපේ හැකියාව. අපි ඒවත් ගොඩක් මං හිතන්නේ අඳුනා ගන්නවා. මේ අභියෝගයට මං කොහොමද මුණ දුන්නේ? ඒක නරකම තැනකට යන්න නොදී සමබරව කොහොමද යන්න මගේ තිබිච්ච හැකියාවල් මොනවද මං හඳුනාගත්ත නැති මෙතෙක් ඇත්තටම අභියෝග වලට මුණ දෙන්න මුණ දෙන්නනේ අපි අපේ හැකියාව හඳුනාගන්නේ එතකොට ඒක ඇතුලේ දන හොඳ ඒ කියන්නේ යන්නේ අභියෝග වලට අපි සමහරවිට අවසානයේ බොහෝ කාලයකට පස්සේ අපිට කියන්න පුළුවන් වෙනවා නේද thank you මම ඒක දන්නත් ඒක උන් නැත්තම් මම ඉගෙන ගන්න. මම මෙතන ඉගෙන ගන්නෑ කියලා. ඔව් අපි කියන නේද සමහර අපි හිතමු බොහොම දැඩි චරිත අපිට ජීවිතේ මුණ ගැහෙනවා. ඒක ඒ වෙලාවට දුකක් වුණාට අපි පස්සේ හිතනවා මොහොම එයා නිසයි මම මේ ඉගෙන ගත්තේ කියලා. තීරිසා ජීවිතේට මුණ ගැහෙන කවුරුත් නරක හෝ වැඩකට නැති කියලා කෙනෙක් නෑ මම හිතන්නේ. ආයි අර පරණ ආන්දයන් සම්බන්ධයෙන් කිසිම වෙන දෙයක් අවසානයේ බැලුවම නරක නෑ. නරකක් නෑ කියන්නේ. අවසානයේ නරකක් නෑ මේ හැම එකක්ම අපිට ලැබෙන්නේ යමක් ඉගෙන ගන්න. ඔව් අනිවාර්යයෙන්. ඉන්න තැනින් උඩට යන්න ඉගෙන ගන්න විදිහ සමහර අර තිත්ත කසාය වගේ වෙන්න පුළුවන්. දැන් සමහරව තියෙනවානේ මේ අපේ සාමාන්‍ය දැන් අත් වශයෙන් ඒක අපි තේරුම් ගත්තාම ඔය විභාග කියන අදහස. ඔව්. විභාගයක් හරීම එපා කරපු අද්දකමක් විදිහට තියෙනවා. විභාගේ හරියට අපි පාස් වුණාම අපි එතනින් නෑනේ අපි උඩට යනවා. තව තියෙනවා ඔය සිංහල සම්ප්‍රදාය ඇතුලේ වැරදියට තීරණ ගත්ත දෙයක් ඔය ජ්‍යොතිෂ විද්‍යාඥයොත් ඒක හුඟක් පටලලා තියෙනවා මේ අපල කියලා ජාතියක් කියනනේ. <laughs> ඇත්ත වශයෙන්ම මම නම් කියන්නේ අපල කියන එක අර පරීක්ෂණයක් වගේ තීරණ ගන්න පුළුවන් කියන්නේ ඒකට හරියට අමාරු විභාගයක්. අමාරු විභාගයක්. ඒක ටිකෙන් හැබැයි හරියටම උනදනම අපි එතනින් නෑ එතනින් උඩට යනවා. සැහැල්ල මහන්සි වෙනවා. ඔව්. ඉතින් නමුත් දැන් අපි ඒක ඒක අස්සෙට වැටිලා අඬලා දොඩලා අඳුර වෙලා බය වෙලා ප්‍රශ්න ගොඩක් ඇති කරගන්න. මම හිතන්නේ මේ බරපතල අභියෝග දැන් මේ වගේ දේවල් ආත්මීය වශයෙන් ඉතාම ප්‍රබල අභියෝග හරිව කම්පැනි තුවාල කරන සුළු ඒවා අපි වෙන හැකිනුත් බලන්න පුළුවන් ඒවා අපිට ලැබෙන අවසානයේ අමාරු නමුත් කිසියම් අවස්ථාවක් අපිට මෙතන උඩට යන්න මේ මේ සිද්ධියත් මේ මේ අපි කතා කරන මාතෘකාවත් එක්කම මම මං හිතන්නේ අපි පොදුවේ අවධානයට ලක් කරන්න ඕනේ කියලා මට දැනෙන දෙයක් තමයි සර් මේ ඇත්තටම මේ මනස සම්බන්ධයෙන් අපිට තියෙන අවධානය. දැන් අපි ඇත්තට මේ ශරීරය ගැන තමයි අපේ වැඩිපුර අවබෝධයක් සහ අවධානයක් තියෙන්නේ. දැන් අපි අසනීපයක් වුණාමත් අපි හිතන්නේ කවදාවත් මනස ලෙඩ වෙනවා කියලා. මං හිතන්නේ දැන් ඒ නිසයි මං හිතන්නේ අපි ඒකට දෙන අවධානය අඩුවීම ඇතුලේ තමයි ගොඩක් ප්‍රශ්න තියෙන්නේ. අපිට පුළුවන් නම් අපේ ශරීරයට, අපේ වර්ණයට, අපේ හැමට අපි දෙන අවධානය අපේ මනසට දෙන්න පුළුවන් ඒකට අවශ්‍ය ප්‍රතිකාර ඇත්තටම ප්‍රතිකාර අවශ්‍යයි මනසට. අන්න ඒ ප්‍රතිකාර දෙන්න පුළුවන්. ඒක ලෙඩ වුණොත් මං හිතන්නේ මුළු පද්ධතියම වැටෙනවා. ඔව් කොහොමද අපේ අද කාලේ විවේකයෙන් මම හික්මලින් ගියා. අපි මේ අවස්ථාවේ අපි අපේ සාකච්ඡාව නතර කරලා අපි ඊගව දවසකට ගන්න බලන්න ඕන. අපි ඊටාම සූතිවන්ත වෙනවා මංජුල සෙනවිරත්නට අපිට තාක්ෂණික සහාය දුන්නට අපි ඔක්කොටම ආයුබෝවන් කියනවා. සිටිජර් චින්තනයේ සහ හදවතේ ඉම් කල් කලවන සන්තාගාරය ඉදිරිපත් කිරීම ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන නිෂ්පාදනය රාජිත දිසානායක